උතුම් දේ ලියවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ අද අප පෙරවදන වැඩසටහනින් ඔබට හඳුන්වා දෙනවා මංජරී කියලා ඉන්දියානු කෙටිකතා සංග්‍රහයක්. මේ කෙටිකතා සංග්‍රහය සිංහලට සකස් කළා ඉදිරිපත් කළා තියෙන්නේ අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ විශ්ව සාහිත්‍ය සිංහල භාෂාවට නඟලා සිංහල පාඨකයන්ගේ අත්දැකීම් අවබෝධය ඒ වගේම ආස්වාදනයේ ශක්තිය පුළුල් කරන්න විශාල කැපවීමක් කරපු කුසහස්ත පරිවර්තකෙක් එවැදීම ලේඛකෙක්. ඔහු තමයි කරුණාතිලක හඳුන්පතිරණ. මේ ඔහුගේ නෑකම නැත්නම් මේ අභිනව කියලා කියන්න පුළුවන් අලුතෙන්ම ඔබට කියවන්නට අවස්ථාව සලසලා තියෙන පරිවර්තන කෙටි කතා සංග්‍රහය මංජරි. දැන් පෙරවදන වැඩසටහනට ඇවිල්ලා ඉන්නවා හඳුන් ඉන්නවා ඔබගේ මේ පරිවර්තන ශක්තියත් ඒ වගේම සාහිත්‍ය ඥානයත් සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නේ ඒක අවිවාදයෙන්ම ඔබ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා අපේ පාඨකයන්ට ඔබගේ කෘති මගින්ම ඔබ කොයිතරම් ද්විභාෂා ඥානෙ තියෙන. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ දෙකේම. මොකද මේ ද්විභාෂා ඥානෙන් තොරව පරිවර්තනය ලේසි කටයුත්තක් නෙමෙයි. බොහෝ අය හිතනවා සිංහලට පරිවර්තනය කරන එක වෙනත් භාෂාවක කෘත්‍යයක්. බොහොම ලේසියෙන් ඉක්මනට කරන්න පුළුවන් කටයුත්තක් කියලා. අපි ඒ ගැන කතා කරමු. කොහොම හරි හඳුන් අපිට කියන්නේ දැන් ඔබ මෙතෙක් කරපු පරිණත රාශියක් කරලා තියෙනවා. ඒවත් එක්ක සංසන්දනය කරනකොට මේ මන්ජරි කියලා හඳුන්වමින් ඔබ සිංහල සාහිත්‍යයට දායාද කරලා තියෙන මේ ඉන්දියානු කෙටි කතා සංග්‍රහයට අන්තර්ගත මේ කෙටි කතා මොන වර්ගයේ ඒ කියන්නේ මොන જાතියටයිද කෙටි කතාවද මොන සම්ප්‍රදායකටයිද කෙටි කතාවද ඒව අන්තර්ගත වෙලා තියෙන කතා වස්තු මොනවාද ඒව දීර්ඝව කතා කරන්න ඕනේ නමුත් අපිට ප්‍රවේශයක් හැටියට කියන්න මේ ඉන්දියානු කෙටි කතා වර්ගය මොකද්ද පුදුවේ කියනවා නම් මේ ඉන්දීය සංස්කෘතිය සමාජය අල්ලලා තියෙන සමාජීය පසුබිම සංස්කෘතික පසුබිම එක්කලා හැදිලා තියෙන සමාජ රටාව ඒ රටාව තුල ජීවත් වෙන Hindu Muslim ද්‍රවිඩ මේ ආදී භාෂා රසක් කතා කරන විවිධ ජාතීන් ඉන්න රටක මේ සමාජය තුල ඊටාම පීඩිත පන්තියක් හැදිලා තියෙනවා ඒ වගේම මහා රාජවරු විදියට ඉන්න බොහොම ඉහළ පැලැන්තියක් ඉන්නවා මේ අය අතර මම තෝරගත්තේ ඇත්තටම ඊටාම පීඩිතව දුක් විඳින්මින් ඒගොල්ලන්ගේ දරිද්‍රතාවයත් එක්කලා ඇති වෙලා තියෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයනකොට අර ධනේශ්වර ක්‍රමයට හැදගැසිලා තියෙන නීති පද්ධතිය, රාජ්‍ය නීතිය කොහොමද මේ අයට බලපාන්නේ? ඒ වගේම මේ ඒ පවතින පරිපාලන ව්‍යුහය තුල මොනතරම් පීඩනයකට පත් වෙනවද කියන එක තමයි අසාධාරණ විදිහට මේ හුඟක් මේ හැම කෙටි කතාවල පෙන්වන්නේ. ඔව් දැන් ඒ මේ කෙටි කතාවලට පසුබිම් වෙච්ච සමාජ தත්වේ නේද? එහෙම නැත්නම් සමාජ පන්තින් පිළිබඳව ඔබ ඒ විස්තරය කළේ. දැන් මේ කෙටි කතා විවිධ ලේඛකයන්ගේ කෙටි කතා වෙන්න පුළුවන් මේ සංග්‍රහ කරලා තියෙන්නේ නේද? මේ ලේඛකයෝ ගැන කොහොමද ඔබ හඳුන්වා දෙන්නේ? ලේඛකය නම් සමාජයට කීප දෙනෙක් ඉන්නවා జగත් කීර්තිමත් ලේඛකයෝ දැන් ප්‍රේම්චාන්ද්ලා වගේ අය ඉන්නවා එතකොට එච්චරම ජනප්‍රිය නොවන අය ඉන්නවා නමුත් දැන් මම ඇත්තටම කෙටි කතා තේරීමේදී කරේ අර කෙටි කතාවේ අන්තර්ගතයයි ඒකෙන් අපට දැනෙන වින්දනය ඒ කොහොමද කියන එකයි මිසක් ප්‍රධාන වශයෙන්ම ඇත්තටම කෙටි කතා රචකයාගේ කීර්තිමත් භාවය නෙවෙයි ඒ නිසා තමයි ඔබ අප්‍රකට කෙටි කතා කරුවොත් තෝරගෙන තියෙනවා. ඒ ඔවුන් ලියලා තියෙන ඒ කෙටි කතාවේ තියෙන අගය සලකලා නේද? ඔබට එහෙම ඒ කාරණේ පැහැදිලි කරන්න ප්‍රයෝජනවත් වෙයි. එහෙම අප්‍රකට කෙටි කතා කරුවෙකුගේ කෙටි කතාවක් ඔබ මේකට අන්තර්ගත කරලා තියෙන කෙටි කතාවක් අරගෙන එහි විශේෂත්වය ඔබ මේක පරිවර්තනය කරන්න තරම් මේක විශේෂයි කියලා හිතුවේ. ඇයි කියන කාරණේ පුළුවන් ද පැහැදිලි කරන්න. දැන් මේකේ මාත්‍රකාව මරන් තියෙන මංජ්‍රි කියන නම අරගෙන තියෙන කෙටි කතාව මම අර මුලින් කිව්ව විදිහට ඊට වශයෙන්ම නීතියේ ආධිපත්‍ය යටතේ කොච්චර දුරට මේ ඒ සමාජයේ පීඩනයට පත් වෙලා තියෙන එක තමයි පෙන්වන්නේ ඒ කෙටි කතාවෙන්. එතකොට ඒ කෙටි කතාව ලියලා තියෙන්නේ ලේ ක්‍රාච් ටුල්සියන් කියලා කේති කතා කරුවෙක්. එහෙම මේ ප්‍රේමචාන්ද වගේ ප්‍රසිද්ධ ලේඛකෙක් ප්‍රසිද්ධ ලේඛකෙක් නෙවෙයි. එතකොට ඒකේ තෝරන්න හේතුව දැන් මේකේ කතාවේ කියවෙනවා කතා නායිකා විදිහට අපිට මෙතන පෙනී සිටින මේ මන්ජරි ඇය විවාහ ජීවිතයක් ගෙවන්න ගියාට මේ ඒ විවාහය අසාර්ථක වෙනවා හේතුව එයා ඊටාම මේ ලව්වනවියේ පසුවන ඒ විවාහ ජීවිතයේ අමුසැමි ප්‍රේමය රස විඳින්න අවශ්‍යතාවය දැඩිව තියෙන කෙනෙක් වෙලා හිටියත් ඇය විවාහ කරගන්න පුරුෂයාගෙන් ඇයට ඒ කිසිවක් ලැබෙන්නේ ඇය උත්සාහ කරනවා ඒ අමුසැමි ප්‍රේමය විඳගන්න රස විඳින්න නමුත් ඒකෙන් ස්වාමි පුරුෂයා පුළුවන් තරම් ඈත් වෙනවා ඒකට. එයාට සිද්ධ වෙනවා වෙලින් කවුරුන් හෝ හොයාගන්න. ඊට පස්සේ ඇයට ඒකට හේතු වෙන්නේ ශාරීරික අබල දුබලතාවන් නිසාද එහෙම නැත්නම් මානසික ප්‍රශ්න මානසික මානසික මේ වී ශාරීරික අබලතාවක් නෙවෙයි එතකොට ඔහු සමාහිත වෙන ඇබ්බැහිවීම් තියෙන්න පුළුවන් මද්ද්‍රව්‍ය ලෝලි බොහෝ දුරට වෙන්නේ මේ මත්පැන් මත්පැන් වලට වැඩිපුර ඇබ්බැහිවීම තමයි මේ මේ අයගේ හුඟක් දකින්න තියෙන්නේ මේ පීඩිත සමාජයේ එතකොට ඒවට වැඩිපුර ඇබ්බැහි වුණාම කායික මානසික දෙකම දුර්වල වීම සාමාන්‍ය ස්වභාවිකයි විද්‍යාත්මකයි එහෙමයි සත්‍ය. එතකොට මේ තරුණ කාන්තාව යනවා මේ හොයාගෙන කවුරුන් හෝ ඇයට අවශ්‍යයි කියන එක. ඇගේ ඇය ගැන බලන හදන ඇය ගැන ඇලුම් කරන දැන් මෙතන ඇත්ත වශයෙන්ම මේ සැමියා දැනුවත් සැමියා දැනුවත්වත් නෙවෙයි සැමියාට හොරට ආසේ මොකද ඒ ඒ සමාජයේ සැමියා දැනගත්තොත් ඒ ඊටාම බරපතල ගැටලුවක් වෙනවා ඒ නිසා එහෙම දැනුවත්ව යන්න ගියේ නැහැ මේ සමාජෙ මේ මේ සමාජෙත් බොහෝ සමාජවල ඒක එහෙම වෙන්න පුළුවන්. එතකොට මෙයා මේ යන්නේ ඇඟපත බොහොම වෙහෙස කරව වැඩ කරන මේ ගොවියෙක්. කුඹුරක වැඩ කරමින් ඉන්න බොහොම වෙහෙස වෙලා වැඩ කරන දාලිය පෙරාගෙන ඉන්න කෙනෙක් දැකලා ඇයට ආසාවක් ඇති වෙනවා. ඒ ඇති වෙලා ඔහු සමග ඇය පෙළඹවීමක් කරගන්නවා වුව. නමුත් ඔහු කැමති නෑ මේ විවාහක ස්ත්‍රියක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න. ඔහු පුරුවන් තරම් උත්සාහ කරනවා මග අරින්ද. ඔහුගේ සංස්කෘතික ප්‍රශ්නයක් නිසා. ඔහුගේ සංස්කෘතික පසුබිම නිසා ඊළඟට ඒකත් අනිත් ගැටලු ඒ කියන්නේ ඔහු කැමති නෑ වෙන පවුලක් බිඳින්න එහෙම. ඒක ඉතින් සංස්කෘතික ප්‍රශ්නයක්ම තමයි. එතකොට මේකෙදි මේ ඇය බලෙන් ශනිකව ඔහුව මේ දූෂණය කරනවා කියලා තමයි මේක කියන්නේ. කියන්නේ ඔහුව වැරඳගෙන ඔහුව යටත් කරගන්නවා ඇත්ත වශයෙන්ම. මේ තරම්ම හැඟීම් බර වෙනවා මේ කාන්තාව. ඔව් අහඳුන් දැන් අපි ඉංග්‍රීසි වචනයක් තියෙනවා මේ දූෂණය කරනවට පාවිච්චි කරන සිඩියුස් කියලා. ඒ සිඩියුස් සිඩියුස්. දැන් සිඩියුස් කියන එක පිරිමේ සාමාන්‍යයෙන් අපි සලකන්නේ පිරිමේ ගැහණියක්ව සිරියස් කරනවා නැත්තම් මේ දූෂණය කරනවා කියන්නේ. නමුත් ගැහණියකට පුළුවන් පිරිමේකුත් සිරියස් කරන්න. දූෂණය කරන්න. එහෙමයි ඉංග්‍රීසි වහරේ ඒ සිරියස් වචනේ භාවිත වෙන්නේ. ඒ මේ සිද්ධ වෙලා තින්නේ ඒක. ඔව් ඒක. එතකොට නීතියේ ප්‍රශ්නත් උතන තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අන්තිමට මේකෙදි ගැටලු නැති වෙලා මේ උසාවිය තන ප්‍රශ්නේ. උසාවියට ගියාම මේ උසාවියේදී නීතිඥයෝ පෙන්වලා දෙනවා මේ කාන්තාව විසින් දූෂණය කෙරුවා කියලා <laughs> පිරිමියා. නමුත් දැන් නඩුකාරවරයා බලනවා අන්න මේ මේක මොකද්ද ප්‍රශ්නේ කියලා. එතකොට අර දූෂණයට ලක් වෙච්ච පිරිමියා ඔහු කැමති නෑ මාව දූෂණය කෙරුවා කියන්න. ඔහුත් අර හරි සංවේදී අර ඒ සංවේදීකම නිසා මේ ගැහණිය බේර ගන්න හදනවා. ඒ නිසා මේ ඔහු කියනවා නෑ මගේ ඕන ක්‍රමතයි මෙහෙම කියන එක පුළුවන් තරම් පෙන්වන්න හදන්නේ. නමුත් ඒක ගැහණිය කියන්නේ මමයි එයාව දූෂණය කරේ කියලා. මොකද ඔහු හරිමන් කරලා. ඔහු හරිමන් කරලා ඔහුට මේක හොඳටම අලන්තේසම් කරලා සුවාල කරලා ඉතින් මේ ගැහණිය දකිනවා දැන් මම නිසා මේ බොහොම සංකීර්ණ අත්දැකීමක් නේ මම නිසා මේ පුද්ගලයා දැන් ගුටි කාලා නොයෙකුත් වද වේදනා විඳිනවා ඒ හිරේ දාලා කියලා එතකොට ඒක දැකලා දරා ගන්න බැරුව තමයි එයා කියන්නේ මමයි ස්වාමීනි මේ දෙකරේ ඔහු නෙමෙයි වැරදිකාරයා මමයි මේ සිද්ධිය තමයි වගකිව යුතු කියලා. නමුත් උසාවිය පිළිගන්නේ නැහැ ඒක. ඒ සියලු දේවල් හරි කියලා නඩුකාරයා කියනවා. මහේසාත්‍රය කියන අන්තිමට මේ දැන් අපේ නීති හදන්න වෙලා තියෙන්නේ මේ ස්ත්‍රියක විසිනුත් පුරුෂයෙකු දූෂණය කළ හැකි කියලා. නමුත් එහෙම එකක් අපේ නීති වගන්ති වල නැහැ. ඒ නැති නිසා මේ අපිට දඬුවම් දෙන්න වෙන්නේ මේ පුරුෂයාට කියලා. එතකොට දැන් රිමන් කරලා හිරේ දාලා අන්තිමට පුරුෂයාව යවනවා මේ කාන්තාව නිදාස් කරලා. මොකද දැන් පැහැදිලිවම දෙපැත්තෙන්ම පිළිගන්නවා වැරද්ද කරේ කාන්තාව කියලා. නමුත් එයා දූෂණය කරා කියලා පිළිගන්න එකට සාක්ෂි තිබුණා. නීතියේ ආවරණයක් නැහැ ඒකට. දැන් ඒ අත්දැකීම් සහිත කතාවක් තමයි ඔබ තෝරගෙන තින්නේ. ඒ අප්‍රකට ලේඛකයාගේ නේද? ඔව්. එතකොට දැන් වෙනත් මේකට සංග්‍රහ වෙලා තියෙන කතා අතරින් නිකන් අපිට නුහුරු නුපුරුදු ආ විශේෂයෙන් සිංහල කෙටි කතා අතරත් සිංහලට පරිවර්තනය වෙච්ච වෙනත් භාෂාවලට අයිති කෙටි කතා අතරත් නැති විදිහේ 아무තු අත්දැකීම් තියෙන කතා එහෙම තියනවාද මේ සංග්‍රහයේ එන කතා අතරේ? මේක ඇත්ත වශයෙන්ම එහෙම කතා මේ ගණනාවක් තියෙනවා. දැන් මේ පාන් කියලා කෙටි කතාවක් තියෙනවා අශෝක මිත්‍රන් කියලා එක්කෙනෙක්ගේ. ඒත් අප්‍රකට ලියකෙන්නේ. අප්‍රකට මේ හැබැයි එයත් මේ පොත්පත් කීපයක්ම කරලා තියෙන එහෙම කෙනෙක්. නමුත් අපිට මේ අපේ රටට නොහුරුයි. අපේ රටට නොහුරුයි ඊටාම මොකද ඊළඟ පාන් කෙටි කතාවේ අද්දේ ඒක තියෙන්නේ මේ බස් නැවතුම්පලක නැත්තම් දුම්රිය නැවතුම්පලක මේ දුම්රියක් එනතුරු ඉන්නවා සෙනග රැස් වෙලා තැන් තැන් වල ඉන්නවා මේ දුම්තිය ප්‍රමාදයක් වෙලා. ඉතින් ඒ අතර අම්මා කෙනෙක් කෑමට තියාගෙන තියෙනවා මේ බඩගිනි නාම කන්න පාන් කෑල්ලක්. එතකොට සිගමන් යදින අම්මගේ නෑ නෑ නෑ සාමාන්‍ය කෙනෙක් යන ගමන් ඉතින් ওই බඩගිනි නාම කන්න අපි දැන් අපිත් ඔය මේ ටියුෂන් පන්ති යන ළමයි එහෙම තියාගෙන ඉන්නවනේ රෝල් එකක් හරි මාළු පාන් එකක් හරි තියාගෙන යන්නේ යනකොට බඩගිනි නාම කන්න සාමාන්‍ය බස් වල එහෙම තමයි දකින්න තියෙන්නේ. ඔව්. ඔය අපේ බස් වල යනකොට ඔහම කනවනේ. ඒ වගේ ඉතින් බඩගින්නාම කන්න තියා ඉඳදී එයා කොහොම හරි කන්ද වටපිට බලලා ඉතින් එයා එමේ සීරුව ඉතින් ඒක අරන් ටිකක් හපනකොට ඒක ඈත දිහා බලන් ඉඳන් ඉන්නවා මේ යාචකෙක් වගේ ඉන්න කෙනෙක් එයාට බඩගින්න ඉවසන්න බැරි කෙනෙක්. ඉතින් බඩගින්න ඉවසන්න බැරි විදිහට හිටිය කෙනෙක් දැන් මෙයා දන්නවා මේ අම්මා කන්නේ මේ බඩගින්නට තමයි ආයත් කියලා. නමුත් මිනිහට ඉන්න බෑ ඒක කොච්චර මේ බඩගින්න රදද කියනවනම් බැරිද කියනවනම් ඔහු එක පාන්ටම පැනලා උදුරගෙන අරක එහෙම්ම ගිරිනවා. මගහැරලා දුවන්නේ නැහැ බේරෙන්න. කනවා දැන් ඒක අරගෙන දුවලා ඕනනම් බේරිලා කන්න තිබෙන දැන් මෙයාට ඕනේ අරක කා ගන්න මිසක් මේ ඊට පස්සේ වෙන්නේ මාර්ගයෙන් බේරෙන්න නෙවෙයි. ඒ තරම් බඩගින්න පෙන්වන්නේ. ඒකට කට්ටිය එකතු වෙලා මේ ගහනවා හොඳට. ඊට පස්සේ පොලිසිය ගෙන්නලා මෙයාට හොඳට කියන්නේ කෑම උදුරුපේක. උදුරුපේක. ඊට පස්සේ දැන් මේක බලන් ඉන්නවා අර අම්මා දැන් අර කෑම උදුරපු ඊට පස්සේ එයා නැදිහත් වෙනවා මේ ගහන්න එපා මේ කියලා මොකද එයාගේ කෑවට මෙයාට මේ මේ විදිහේ කරන එක කොච්චර බරපතලද කියලා ඒ කියන්නේ දෙන්නටම බඩගින්න නමුත් එතන වැඩිපුර බඩගින්න දරා ගන්න බැරි කෙනා අර උදුරගෙන උදුරගෙන කන එක අන්න ඒ වගේ කතන්දර ගොඩක් මේකේ තියෙනවා ඔව් දැන් ඔබේ තෝරගත්ත ඒවෙන් දෙකක් ගැන තමයි ඒ විග්‍රහය කළේ. දැන් එතකොට දැන් මේ කෙටි කතා කාරයෝ ඉන්දියානු කෙටි කතා එක්ක අනිත් ප්‍රසිද්ධ කෙටි කතාකාරයන් කෙටි කතා එක්ක සංසන්දනය කරනකොට නූතන කෙටි කතා නේද? එතකොට දැන් මේ ඉන්දියානු කෙටි කතාවල වර්තමාන සාහිත්‍යයේ මේ සාක්ෂේවක් කෙරුවොත් එහෙම ඔබගේ අදහස මොකක්ද ඔබ තුල ඇතිවෙච්ච අදහස මේ නූතන ඉන්දියානු කෙටිකතා ගැන? ඒකනම් මේ ලොකු ප්‍රශ්නයක් ඇත්ත වශයෙන්ම මොකද ඉන්දීය කෙටිකතා කියලා අපි මේ මේ මාතෘකාව ගැන කතා කරුවත් දැන් බලපුවහම මේකෙත් කමලා දාස් වගේ ප්‍රසිද්ධ අයෙක් තියෙනවා කෙටිකතා මේ ඒ වගේ එතකොට කේරළේ කමලා දාස් කේරළේ එතකොට මේ අශෝක මිත්‍රන් මේ දකුණු ඉන්දියාවේ එතකොට ඒ වගේ මේ විශාල භූමි ප්‍රදේශයක විශාල ජන කොට්ටාස ගණනාවක් ඉන්න. එතකොට භාෂා ගණනාවක් කතා කරන දැන් කමලදාස්ගේ භාෂාව මලයාලම් භාෂාව. එතකොට එයා වැඩිපුර ලියලා තියෙන්නේ මලයාලම් වලින්. ඉංග්‍රීසියෙන්ත් ලියලා තියෙනවා. එතකොට මේ අශෝක් මිත්‍රන් වගේ දෙමළෙන් ලියලා තියෙන්නේ. එතකොට මෙහෙම මෙහෙම බලපුවාම මේ ඒ කෙටි කතා වගේම මේ ලේඛක විශාල සංඛ්‍යාවක් ඉන්නවා මේ ಭಾರತය තුල, ඉන්දියාව තුල. එතකොට ලේඛකයින්ගේ විශාල සංඛ්‍යාව සංඛ්‍යාත්මක විශාල ප්‍රමාණයක් ඉන්න නිසා අපි නොදන්න නොදන්න විශාල සංඛ්‍යාවක් තව මේ අතර ඉන්නවා. අපිට මේ හැම කෙනෙකුගේම කිති කතා සුළුෙන් හරි අධ්‍යයනය කරන්න තවම අවස්ථාවක් ලැබිලා නැහැ. දැන් අපිත් මේ අපට ලැබෙන පොතපතින් ඉඳලා ඉట్లా මේ අර අන්තර්ජාලය හරහා ගන්න කිති කතා වලින් ඒ වගේ තමයි අපි මේ ඇසුරු කරලා හැම මට්ටමකට ගන්නේ. නමුත් මේ හැමදාම දිනපතාම මොකක් හෝ පොතක් දෙකක් ඉන්දියාව තුළ හොඳේ වයනවා. එතකොට ඒ ඒකසා විතරන්නේ මේ නව කතා ඒ වගේ වෙනස් සාහිත්‍ය මේ කාව්‍ය කාව්‍ය විශාල ගානක් එනවා. එතකොට මේ දැන් ඔබ අදහස් කරන්නේ හඳුන් දැන් ඉන්දියානු නූතන කෙටි කතා විවිධ ප්‍රාන්තවලට අයිති කෙටි කතා තියෙනවනේ නේද? විවිධ භාෂාවලින් ලියවිච්ච. එතකොට ඒ නූතන ඉන්දියානු කෙටි කතා අර වගේ අධ්‍යයනය කරන්න තරම් සිංහලට පරිවර්තනය වෙලා නැහැ කියන එක. පරිවර්තනය වෙලා නැහැ ඇත්ත වශයෙන්ම මේ ටිකයි දැන් කීප දෙනයි පරිවර්තනය කරලා තින්නෙත් ඒ ඒ වගේ මං හිතන්නේ කෙටි කතා ඔක්කොම එකතු කරුවත් 100කට වැඩිය නැහැ කියලා හැම පරිවර්තනම එකතු කරුවා. වැඩිම වුණොත් 150ක් විතර වාගේ කෙටි කතා ඇති. නමුත් මේ කෙනෙක් අර වගේ තක්සේරුව කරන්න බෑ නේද? දැන් ඔය එක්කෙනෙක් ලියලා තියෙන කෙටි කතාම බැලුවොත් මං හිතන්නේ 100 150 200 ලියපු කෙටි කතාව දැන් අශෝක මිත්‍රන් ලියලා තිනවා ඔය එක පොතක්ම තියෙනවා කෙටි කතා 100 ගානක කෙටි කතා ප්‍රසංග. ඒ කියන්නේ එයාගේ කෙටි කතා එකතු කරලා ගහපුවා එකතුවා. එතකොට එහෙම බැලුවොත් විශාල සංඛ්‍යාවක් තියෙනවා අපිට මේ එක ලේඛක විවේක කෙටි කතාව ගානෙවත් ගත්තොත් විශාල ගානක් වෙනවා. දැන් මෙහෙම සංසන්දනය කිරීමක් කරන්න පුළුවන් නේද? ඔබ කියවලා තියෙන කෙටි කතා ගත්තාම ඉන්දියානු ඒවයි අපේ වර්තමාන සිංහල කෙටි කතායි. ඒවා සැසඳුවාම ඔබට මොකක්ද ඇති වෙන අදහස? ඒ වර්තමාන මේ සිංහල කෙටි කතාව නම් මම හිතන්නේ මම ඒක එච්චරම ඇත්තටම අධ්‍යයනය කරලත් නැහැ. නමුත් මම දකින හැටියට මට පේන හැටියට මම කියවලා තියෙන ප්‍රමාණය හැටියට එච්චර ඉදිරියට ගිය එහෙම මෝරපු එහෙම එකක් නම් මම දකින්නේ නැහැ. මොකද භාෂාව වුණත් වර්තමාන කෙටි කතාව නම් සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ ඉන්දියන් කෙටි කතාව සහ සංසන්දනය කරනකොට. සිංහල සිංහල කෙටි කතාව. මොකද ඉන්දියන් කෙටි කතාවේදී ඔය මම කියාව විදිහ මේ බොහොම සියුම් දේවල් බොහොම රසවත් විදිහට අරගෙන තියෙනවා. මේ ඒ කියන්නේ ජීවන අත්දැකීම්. ඔව් ජීවිත අත්දැකීම් තියෙනවා. එතකොට දැන් උදාහරණයක් ගන්නම් මේ මේ කලබල වුණත් දැන් අපේ මේ උතුරු නැගෙනහිර යුද්ධය ඔච්චර අවුරුදු 30ක් පැවතුණා කියලා ඒක ගැන මේ හොඳ නිර්මාණයක් කියලා මොනවද දැන් අර සිනමා නිර්මාණයක් දෙකක් වගේ මට මතකයි තිබුණා. ඉතින් ඒ හැදුනකොට හොඳ මේ නිර්මාණාත්මක එළිදැක්වීමක් තිබුණා කියලා මට නම් හිතන්න අමාරුයි. දැන් නවකතා හෝ නවකතා හෝ කවි මොනවා හෝ නිර්මාණ නාට්‍ය හෝ. එතකොට දැන් නමුත් දැන් පාකිස්තාන ඉන්දියානු යුද්ධය වුණත් ගැන මොන තරම් ලියවිලා තිනවද? ඉන්දු පාකිස්තාන යුද්ධයෙන් පස්සේ ඊළඟට ඉන්දියාව පාකිස්තානය වෙන්නුනා කාලේ ඒ ඒට සම්බන්ධව ජන සමාජය බෙදීම හා සම්බන්ධ වෙච්ච කොච්චර පොත් ලියවිලා තිනවද නිර්මාණාත්මක දැන් මේ ශ්‍රේණිතු පාකිස්තාන් වගේ වහම එතකොට මම තව එකක් කරා අමෘතා ප්‍රීතම් කියලා ලේඛිකාවගේ නවකතාවක් මේ ගමනාන්ති කියලා මම අරගත්තේ ඒ ඒක එහෙම හරිම සංවේදී මේ ඒ කියන්නේ ඒක දැනෙන්නේ නැහැ අපිට අර අපි මේ අමුවට ලියනවා කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි ඒක ගැරීම සාහිත්‍යංගයක්. දැන් උදාහරණයක් කියනවා නම් අර මම දැන් අලුතෙන් මේ කරගෙන යන කවි පොත තියෙනවා මේ පරිවර්තන එකක් මේ ඒක කවියට වැඩිය මම උත්සාහ කරේ මේ ඒ ඒ නිර්මාණවල ස්වභාවය පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් රුසියාවේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් 1799 ඉපදින්නේ. එතකොට පුෂ්කින් ඉපදිලා එයා අවුරුදු 10 12 වෙනකොට කවිලියන්ට පටන් අරගෙන ඊට පස්සේ එයා ජන සාහිත්‍ය ජන සංස්කෘතිය පුදුමාකාරයට අධ්‍යයනය කරලා තිනවා. මේක ඕක මතු පිටින් අපිට අහන්න දකින්ද නැහැ. නමුත් එයා ගැන හදාගන්නකොට තේරෙනවා එයා දැන් ඔය විතින් විත මේ රජවරු මෙයාව පිටුවහල් කරනවා. පිටුවහල් කරපුවාම ගිහිල්ලා දැන් වත්තක හිටියාම මේ වත්තේ කම්කරු කුලී මේ වැඩ කරන අය ගොවියෝ මේගොල්ලෝ හම්බෙලා ඒගොල්ලන්ගෙන් අහනවා කතන්දර ජන කතා ජන සාහිත්‍ය ජන ගී අහනවා ඒව අහලා රටහන් කරගන්නවා රටහන් කරගෙන එයා වෙනම ඇවිල්ලා තමයි ඔය එයාගේ ඔය සියලු නිර්මාණ කරලා තියෙන්නේ දැන් අපේ මේ පහුගිය දවසක මම මේ අද අරගෙනත් ආවා පෙන්වන්න මේ ඔබතුමාට මේ සමහරු ලියනවා මේ ඒගොල්ලෝ නිර්මාණ නිකම්ම මේ ධනේශ්වර පන්තියට ලියපු අය කියලා. නමුත් එහෙම ගන්න කවුද මේ ලෙනින් කියලා තියෙනවා මේ මායකෝස්කි නෙමෙයි මම කියවන්නේ පුෂ්කින් ගැන කියලා. මොකද මායකෝස්කි තමයි රුසියාවේ විප්ලවයට පස්සේ ඒ විප්ලවයෙන් ලැබපු ආස්වාදයත් එක්කලා සෝවියට් දේශය ගොඩනගන්න වැඩිම කවි ලියමින් නිර්මාණ කරමින් නාට්‍ය කරමින් රඟපාමින් ඕවා කරමින් ඊට පෝස්ටර් ගන්න. ලෙනින්ගේ චරිතය ගැන කාව්‍යයක් දීර්ඝ කාව්‍ය ලියලා තියෙනවා. එතකොට එහෙම කරගෙන ආපු මායකෝස්කි ගැන ලෙනින් කියලා තියෙනවා මේ එයා කොමසම රැස්වීමකට යනකොට ලෙනින් තරුණයෝ කට්ටිය කතා වෙනවලු මේ මායකොස්කි ගැන. ඊට පස්සේ ලෙනින් ඇහුවලු මොනවා ගැනද ඔයගොල්ලෝ මේ කතා වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මායකොස්කි ගැන කියලා. ඊට පස්සේ කිව්වලු මම නම් තාම කියවන්නේ මේ පුෂ්කින් ගැන කියලා. ලෙනින් ඊට පස්සේ එයා ධනේශ්වර කවියෙක් නේ එයා මේ අපි නම් ප්‍රතික්ෂේප කරනවා එයාගේ ඒවා බලන්නෙත් නෑ කියලා ඊට පස්සේ ඒ කියන්නේ ලෙනින් දැකලා තියෙනවා මේ ඒ කවිය ධනේශ්වර එකක් නෙමෙයි කවිය එයාගේ නිර්මාණ ඊට වැඩිය සියුම් సౌందర్యාත්මක ඉදිරිපත් කිරීම කියලා ඒ වගේ තියෙන්නේ ඔව් ඒකේ කාව්‍ය ග්‍රහ කරනකොට දේශපාලන ඇහෙන් බලලම කාව්‍යයක් විග්‍රහ කරන්න අමාරුයි නේද එතකොට ඒකේ සියුම් සාහිත්‍යමය ගුණ අහුවෙන්නේ නැහැ. දැන් මුස්කින් ජන සාහිත්‍යයෙන් විශාල ආභාෂයක් ආවේශයක් ලබලා තිනවා හොගේ නිර්මාණ කරන්න. එතකොට ඒ ජන සාහිත්‍ය බිහි වෙන්නේ ධනේශ්වර පන්තියෙන් නෙමෙයි මේ මේ පීඩිත ජනයාගේ පන්තියෙන් බිහි වෙන්නේ ජන සාහිත්‍ය. ඊළඟට හොඳම කාරණේ තමයි පුෂ්කින් නැති වුණාට පස්සේ ඝාතනය කරුවාට පස්සේ මේ වැලනොකැඩි ආපු සෙනඟ කිසිම දෙයකට කිසිම එකකට ඇවිල්ලා නැහැලු. ඒ කාලේ හැලිට 30000කට වැඩිය මලගෙදරට සහභාගී වෙලා තියෙනවලු. ඔව් අපිට තව කතා කරන්න තිබුණා නම් මේ හුඟක් ප්‍රයෝජනවත් කියලා මට හිතෙනවා මේ හඳුන්. නමුත් අපිට කාලයකට ඉඩ දෙන්නේ නැහැ. අද පෙරවදන වැඩසටහනින් අපි ඔබට හඳුන්වා දුන්නේ කුසහස්ත ලේඛක කරුණාතිලක හඳුන් පතිරණ සාහිත්‍යකරුවාගේ මංජුරී කියන ඉන්දීය කෙටි කතා සංග්‍රහයයි. මම හිතනවා නිරන්තරයෙන්ම මුළු කාලයේම යොදමින් හඳුන්පතිරන ලේඛකයා කරන්නේ සාහිත්‍ය කරණයේදීමයි අපි ප්‍රාර්ථනා කරනවා ඔබ අතින් තව තවත් වටිනා සාහිත්‍ය කෘති ලෝක සාහිත්‍ය කෘති සිංහල පරිවර්තනය වෙලා අපේ සිංහල පාඨකයාගේ නැන නුවණ පෝෂණය කරන්න අවස්ථාව සැලසේවා කියලා. අද පෙරවදනට පැමිණීම ගැන අපි පුතඥ වෙනවා. ඔබගේ මේ මංජරි කියන ඉන්දියානු කෙටි කතා සංග්‍රහය හඳුන්වා දීමේ සාකච්ඡාවට සහභාගී වීමට කරුණාතිලක හඳුන් පතිරණගේ මංජරි ඉන්දිය කෙටි කතා සංග්‍රහයයි ඔබ අප විසින් හඳුන්වා දෙනු ලැබූ කෘති හැටියට අවසාන වශයෙන් සඳහන් කරන්නේ. මොහොන් සූති. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. පටිගත කළේ ඉන්දුනේ උපමාලිකා. පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්.